ඒ අනුව අපිට කාල වේලාව ඉදිරිපත් වෙලා තියෙන්නේ ධර්ම සාකච්ඡාවක් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට ඒකට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා සම්ප්‍රදාන කුලම මේසේ නමුත් ආරාධනා කරනවා වෙන මොනවා හරි මේ කිව යුතු කළ යුතු දෙයක් තියෙනවා නම් මයික් එකට තියෙන බය නැති කරගෙන ප්‍රශ්න අහන්න. පළවෙනි ප්‍රශ්නේ මෙහෙමයි යන්නේ ලිඛිත ප්‍රශ්න වලින් සක්මන් භාවනාදී කෙලින් යන විට ඇති සතිය නැවත ආපසු හැරෙන විට කැඩේ. නැවත හැරෙන විට දිනෙත් පියාගත්ත සහ හැරීම වක්‍රව රවුමේ ගත්ත සතිය තබා ගැනීම ඉතා පහසුයි මේ වැරදිද? සිමෙන්ති බොලෝකෝ තන බිස්සක සෙන සක්මන් භාවනා සතිය පිහිටීමට අඩුවක්ද? වැලි නිරෝගී භාවයට පමණක්ද? කරුණාවෙන් පහදා දෙන්න. නෑ මේ කොයි එකත් වගේ වැරද්දක් නෑ. සක්මන් භාවනා ආනිසංස දැනගතට පස්සේ ඔය හැම ක්‍රම එහෙට මෙන්න වෙනවා හැම එකක්ම ඔගේ පාවිච්චි කරලා බලන්න ඒකල තමන්ම සතිය අඳුරනවනම් තමන්ම විවිධ ක්‍රම දානවනම් මේක සතියට හේතු කරද අහේතු කරද කියලා තමන්ටම අල්ලගතයි. ඒක දෙවෙන්නේ මේ හරි වැරදි බලන්න ඕනකමක් නැහැ. මීට අමතරව මම තව දෙකක් කියලා දෙන්නම් ක්‍රම. එකක් පස්සෙන් පස්සට සක්මන් කරන්න. අනිත් එක තාප්පයක් උඩ සක්මන් කරන්න. තව මදි නම් තව කියන්නේ මම මේ වගේ ක්‍රම ගොඩක් තියෙනවා. මේ සම්මත ක්‍රමයේ දුන්නාට පස්සේ ඔළුවෙන් හිටගෙන යන්න පුළුවන් අත් දෙකෙන් සක්මන් කරන්න පුළුවන් හැම එකම කර කර බලන්න. එහෙනම් අතපය කැඩුනොත් එහෙම අර බී හොරිවිලට ගිහිල්ලා මේ එකක්වත් නැහැ භාවනාදී අහවල් දෙය කියලා අහක දාන දෙයක් නෑ අපිට ඕන කරලා තියෙන සතිය අඳුනලා දීලා ඒ සතිය දිනු කරන්න හැමදේම කරන්න. ඒකට ආර්ය පරිශ්‍රණය කියලා කියනවා. ඉතින් ඒක නිසා ඊට පස්සේ මේක මුලින් හඳුනලා දුන්නාට පස්සේ ඒක දිනු කරනු කිරීම සඳහා ගොඩාක් ගොඩ පෙරක දොරකම් අහන්න යනවා. Taman දැනගන්න ඕන සතිය කියන්නේ මොකද්ද? ඒ සතිය දිනු කිරීමට කළ යුතු. හැබැයි සම්මතිය මතක තියාගන්න. වැරදුනොත් මේට වැඩිය මේක හොඳ නැත්නම් එන්න මතක තියා ගන්න. ඒ අතරමැද මේ ඒ ඕනේ ඕනේ සෙල්ලක්කාරකම් ඒකට ඉඩ තියෙනවා මේ. ඒ නිසා ඒක ඔක්කොම කවුරු හරි ඉඳගෙන ලයිස්තු ගත කළ දෙයි කියලා එහෙම අපේක්ෂා කරන්න එපා. කරුණී ස්වාමීන් වහන්සේ සමහර අවස්ථාවලදී ශරීරයේ දැඩි ලෙස සමාධියට ගැඹුරු වී තිබුණද හිත පිටත යන බව දැනේ. එසේ සිදුවේ හැකිද? ඒක නිසා මේ සමාධිය කියන එක මොකද්ද දන්නේ මම සාමාන්‍ය එක මාතෘකාවක් වශයෙන් ගන්න මම කියන්නේ සතියෙන් ඉන්නකොට නම් හිත පිට යන බවක් දැනෙන්නත් පුළුවන් නමුත් එහෙම හිත පිට යන බවක් දැනුණත් ඒක Taman කියලා කරපු දෙයක් නෙවෙයි නං ඉබේ සිද්ධ වෙන දෙයක් නං ඒක නැවත නැවත කිරීමෙන් එහෙම නැත්නම් ඒක නැවත නැවත සිද්ධ වෙන්න ඉඩ ඇරීමෙන් Tamanටම දැනගන්න පුළුවන් මේක හිතෙන් මවාගත්ත දෙයක්ද? එහෙම නැත්නම් ඇත්තටම වෙන ගමන් හිත පිට යද්දි ඒ තමන්ගේ එකලස සමාධිය සතිය පවත්වන්න පුළුවන් කියන්නේ. අර පළවෙනි ප්‍රශ්නේ වගේ මේ වගේ භාවනාදී හම්බෙන මේ පුංචි පුංචි අතුරු ප්‍රශ්න හැම එකකදීම හිතලා කෙරුවොත් තමයි අපිට ඔක වගකීම එන්න තියෙන්නේ. හිතලා කෙරුවත් යම් පොඩි පොඩි වෙනස්කම් කෙරුවට කමක් නැහැ. නමුත් ඉබේ සිදුවෙන එකක් නම් ඒකට එහෙම ඉඩ දීලා ඒකට ඉස්සර පස්සර දෙකේ සතිය තියෙනවනම් කිසි බයවිල්ලක් වෙන්න එපා. මුලින්ම සතිය තියෙනවා සමාධිය තියෙනවා හිත පිට යනවා ඊට පස්සේ ආයෙ සතිය සමාධියට ගන්න පුළුවන් නම් එච්චර ලොකු හානියක් වෙන්නේ නැහැ. යෝගාවචරයේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය සිදුවන්නේ ක්‍රමක්‍රමයෙන්ද ක්‍රමක්‍රමයෙන්ද ඒක වැරදිද ඒ සිදුවන ආකාරය පැහැදිලි කර දෙන්න යම් වෙලාවක සති එක සති මාත්‍රාවක් තියෙනවා නම් සති මාත්‍රාවකට සක්කාය දිට්ඨිය ගැලවෙනවා. සති මාත්‍රා චිත්තක්ෂණ දෙකකට තියෙනවා නම් සති මාත්‍රා චිත්ත දෙකකට සක්කාය දිට්ඨිය ගැලවෙනවා. සති මාත්‍රා චිත්තක්ෂණ තුනකට තියෙනවා නම් ඒ හා ප්‍රමාණ සක්කාය දිට්ඨිය ගැලවෙනවා. ඒ නිසා කොයි වෙලාවක හරි සතියින් ඉන්න සෑම වෙලාවකම සක්කාය දිට්ඨියට ආහාර නැති වෙනවා, ක්ලාන්ත වෙනවා. ඒ නිසා වැඩි වේලාවක් සතිය පවත්වන්න පුළුවන් ඒ හා සමාන ඊට ප්‍රතිපක්ෂව සක්කාය දිට්ඨිය ගෙවි යෑම සිද්ධ වෙනවා. ඒ නිසා සතිය හොඳ ඉදිරි ගමනක් විදිහටත් සක්කාය දිට්ඨිය ආපස්සට යවන අවුල් කරන එකක් විදිහටත් ඒ අනුව හැකිතාක් දුරට මේ සතිය දිකට වැඩක් වැලක් පැවැත්වීමෙන් ඒ සක්කාය දිට්ඨ ලැබෙන ආහාර අඩු කරන්න පුළුවන් බවත් ආරක්ෂාකාරී උත්තරක් විදිහට දෙන්න පුළුවන්. මම අතුළු ධර්ම සභාව වෙනුවෙන් මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන සේක්වා කෙටි පිළිතුරු සෑයි යයි සිතමි දින කිහිපයකට විස්තරලේ සාකච්ඡා කළ නිසා භාවනායන සමාධියක පිහිටීමද ඒ වටිනා ස්ථාන ඒ වටිනා ස්ථාන අත්දැකීමද මම පළවෙනිම වාක්‍යයෙන් කිව්වා මේ භාවනාවේදී මේ සමාධිය කියන එක අපි අතුරු පිළිදෙට ගන්න මේක සතිය වැඩිවීමක් මේක සතිපට්ඨාන නිසා භාවනායන සමාධියක වැඩි සිටීමද කියන එක ඔව් ඒකත් ඇත්ත තමයි නමුත් මේ වැඩමුළුවේදී අපි ගත්තේ සතිපට්ඨානේ ඒ නිසා සතිපට්ඨාන වල සමාධි හෝ ප්‍රඥාව හෝ ඉර්ධි හෝ මාර්ගඵල හෝ ධ්‍යාන හෝ ලැබෙන. නිසා අපි මෙතනදී සතිය. වැඩි වේලාවක් භාවනාවේ ඉරියාපවත්වා තබා ගැනීමද වැදගත් නැත්නම් කෙටි වේලාවක භාවනාවේ ගැඹුරු ස්ථාන හුස්ම රැල්ල නැතෝ 100 අතරින් සිත දියුණු කිරීම දෙකම ඕනේ. ඒකට කියනවා මේ width and depth කියලා ගැඹුරත් ඕනේ පළලත් ඕනේ. එනිසා මේ දෙක සිදුවෙන්නේ එකිනෙකට හේතු වෙලා දෙකම වැඩි කරන්නේ. වැඩි වේලාවක් ඉන්න එකත් බලන්න ඉන්න වෙලාවක ගැඹුරට කාගෙන යෑමත් අවශ්‍යයි. භාවනා යෝගින්ගේ ඉරියව් පැය 24 තුල දීම ශාන්ත විය යුතුමද ඒන් ප්‍රතිඵල ලැබිය හැකි කෙසේද? ශාන්ත මේ ඒ කියන්නේ නැවතිල්ලේ වැඩ කිරීමත් නිස්සද්ද වැඩ කිරීමත් ආධුනික සතියට උදව් කරනවා. ඒක හරියට මේ කාර්යයක් පුරුදු වෙනකොට ඉක්මනට යන්න මේ ඉගෙන ගන්න ඕනේ. හිමීට පදවන්න ඉගෙන ගන්න. ඒකල එකල තමයි ගියර් එක මාරු කරන එක සිද්ධ කරන්නේ. වාස්සේ ස්පීඩ් කරන්න පුළුවන්. ඒ වගේ මුලදී නැවතිල්ලේ ක්‍රියාත්මක කරන එක මේක විශේෂයෙන්ම විතක්ක සංඨාන සූත්‍රයේදී එහෙම නැත්නම් ද්වේදා විතක්ක සූත්‍රවල සර්වඥයන් සඳහන් කරලා තිනවා. අපි වේග කවන හැටි ඉබේම දන්නවා. අපිට ඉගෙන ගන්න තියෙන්නේ මේක නැවතිල්ල කිරීම. ඒ නිසා ඒක යෝග කර්මයක් විදිහට සතිය පිටවීමට ආධාරකයක් විදිහට සඳහන් කරනවා. නමුත් හොඳට පුරුදු වුණාට පස්සේ සාමාන්‍ය වේගයට යන්න පුළුවන්. මේ ස්ථානයේදී ඉන්දිය සංවරය නිසා සතිය පිටවීම නිසා සක්මන් භාවනාදී ලැබුව අත්දැකීම් නිසාත් මගේ භාවනාවේ මා නොලැබූ අත්දැකීම් කීපයක් ලැබුවෙමි. ඉතින් ඒකට උත්තර දෙන්න යන්නේ ඒක ප්‍රකාශක. එසේ වූයේ පෙරසටහන් කරලද ක්‍රියාවලිය ප්‍රතිඵලයක් යයි මම හිතමි. එකත් ප්‍රකාශනයක්. එසේම නැතුව සමාධියක පැයක් හෝ දෙකක් ගත කිරීම දියුණුවක් නොව තම ජීවිතයේ වටිනා අවස්ථාවන් කොටසක් නිකුරුනේ මග හැරීමක් හැටියට පෙනේ. මේ මගේ දුර්ලභමක්ද? මේක හුදු මතයක් විතරයි. සමාධියක ඉන්නවයි කියලා කියන්නේ කාලීනාස්ති කිරීමක්ද කියලා අහනවා. ඒක හරියට කියනවනම් අපි සමාධිය කියලා කියන්නේ නරක ඇබ්බැහියක් නා බීලා වේලාව නාස්ති කරා සූදු කෙල්ල විභාව නාස්ති කරා වගේ. නමුත් සමාධිය එහෙම ඒකාන්තයෙන්ම ජීවිතේ නිකරණ යරීමක් නෙවෙයි. සමාජ වේලාවේදී ඇති හැටිය දැකීමට ලොකු ඉඩක් වෙන නිසා සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති කියලා සරුවත්‍යංශ මේ සමාධිය අගය කරලා තියෙනවා. ඒ නිසා උංගක් විපස්සනා පැත්තට නැඹුරු වෙච්ච එක නම් සමාධියට බයක් මේ බීචිකාවක් ඇති කරගන්නවා. ඉතින් එතකොට සමාධියට යෑම කාලේනාශ කිරීමක් කියලා කියනවා. එහෙමම කියන්න අමාරුයි. සමාධියත් ආධ්‍යාත්මික ගමනේ අත්‍යවශ්‍ය අංගයක්. ඒක අර වීර්යයත් එක්ක සමබර කිරීම තමයි ප්‍රශ්න තියෙන්නේ. වීර්ය අඩු වෙලා සමාධිය වැඩි වුණොත් තමයි නින්දට හෝ එහෙම නැත්නම් වැරදිකට පටලවා ගන්න වෙන්නේ. ඒ නිසා ඒ අදාළ වීර්ය ධර්මයත් එක්ක සම්බර කරගත්තොත් සමාධියේ ප්‍රයෝජනත් ප්‍රයෝජන ගන්න පුළුවන්. බොහෝ දෙනෙක්ගේ ප්‍රයෝජනය සඳහා ශරීරයේ කොටස් වෙන් කර දක්වන DVD තටියක් ලබා දීමට හැකිනම් කෘතඥ කාටද දෙන්නේ? ආ සල්ලි තියෙනවා අපි පෙන්වන්න නැද්ද සල්ලි දීලා ගන්න. ඒක ඉතින් ඒ කියන්නේ රට රටවල වල හැටියට වෙනස්. ඒ මේ මේ පෙන්වන සීඩ් එකේ යටටම පෙන්වන ඒ තොරතුරු ටික. මේක සාමාන්‍යයෙන් මේ කොපි කරන්න එපයි කියලා තියෙනවා. ඒක නිසා මේ දන්න කෙනෙක් ඉන්නවා නම් YouTube එකේ වොන්ට් ෆොන් හාගන් ගුන්ට ෆොන් හාගන් කියලා ගහපුවාම එනවා ක්ලිප්ස්. ඊට පස්සේ ඔය එක එක ඩවුන්ලෝඩ් කරන හරි ගස්සගෙන ටිකක් මහන්සි වෙන්න ඕනේ. ඒක නිසා මේක කරනකොටත් මං කිව්වා ඒ කරන එකනටත් අපි නිත්‍යානුකූල නැති කිසි දෙයකට යන්න එපා. අපි ළඟ තියෙනවා නිත්‍යානුකූලව ගෙනපු DVD දෙකක්. ඒකේ තියෙන අර ප්‍රධාන ප්‍රදර්ශනේ ඒ දෙකේදී මං කැනඩාවට සල්ලි කැනඩාට ගැන 10කට කිව්වට පස්සේ එවනවා. ඉතින් ඒ තොරතුරු ටික ලියාගෙන ගෙන්න ගන්න එකයි තියෙන්නේ. එහෙම නැතුව ඉතින් ඔක්කොටම දෙනවා විනෝඩ තමයි අපි දීලා තියෙන්නේ. ඒකේ මේ පල්ලෙහා ඇති මලක කේස් එක ඒක දැන් මම යන ගමන් ඉන්න මම ඒක දෙන්නම් ඊට පස්සේ දන්න කෙනෙක් ලියාගෙන ඕඩර් කරන්න ඕනේ Google හරි නැත්නම් ඔය මේ දැන් ඒක ඕඩර් කරපුවාම හරියට දාලා ඒගොල්ලෝ එවනවා මෙහාට කොහොමඩක් කණ්ණාඩියක් ඉස්සරහට ගියාම හරි වැඩි ගරු ස්වාමීන් වහන්සේ පිළිසිදු කරන විට සතිය පිහිටීම තත්කරදී ගති ක්‍රියාවට වඩා තදින් හුස්ම දැනෙනවා දැනට පටන් ගත්තා මේ වෙලාවට කොමක් කළ යුතුද හුස්ම දිහා බලන්න වැඩ කරනකොට හුස්ම වේගෙන් වැඩ කරනවා. හුස්ම දිහා බලන එක තැම්පත් වුණාට පස්සේ වැඩේ බාන. සක්මණේදිත් මම දැන් මම දැන් මෙතන අදහස හිතරගත් විකසම දෙපා පතුල් වලට වඩා හුස්ම ඉස්මතු වෙයි කුමක් කළ යුද්දයි කටුනාෙන් පහදා දෙන්න ප්‍රකට දේ ගන්න. ඒකට විසුද්ධි මාර්ග ටීකාවේ සඳහන් කරලා තිනවා යථාපාකටං විපස්සනා බිනිවේසෝ යම ප්‍රකටද එතනින් විපස්සනාට බැස ගන්න. පච්චා අනුප අනුපහට්තන්තේනපි උපායේන උපට්ඨ වෙත්වා සම්මසිතබ්බන් කියලා කියනවා. ඒකෙන් අල්ලගෙන යාලු කරගත්තට පස්සේ ප්‍රකට නොවිච්ච දේවලුත් ප්‍රකට කරගන්න පුළුවන්. ඉස්සල්ලාම ඕන කරලා තියෙන්නේ ඒ අරමුණ විසින් ඉදිරියට පයින් ක්‍රමයට ඒකේ ප්‍රකටතාවයට අනුව ඉදිරිපත් වෙන එකත් එක්ක සත්‍ය පිහිටවන එකයි. පස්සේ මූල ධර්ම අනුකූලව සියල්ල සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ නිසා එහෙන් මෙහෙට එන අධිකරණකොට තමන් ඒ අතින් තමයි අල්ලන්නේ. ඒ එයා ප්‍රකට වෙන ප්‍රසිද්ධ වෙන ස්ථානෙට තමයි ඉස්සරහට යන්න ඕනේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාවට ආධුනිකෙක් ලෙස මෙමෙන් වැඩසටහනට සම්බන්ධ වුමා. ආවසු ගෙදර යන්නේ ඊටා ප්‍රසන්න සිටිනි. ඒ ඔබ වහන්සේගේ උපදෙස් පරිදි මේ වැඩසටහනේ උපරිම පලනිලාගත් නිසාය. ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡා ඊටා සිත් ගන්නා සුළු ඔබ වහන්සේ පතන බෝධිකින් ඉක්මනින් නිර්වාණ අවබෝධ වේවායි පතමි. නිවන් සුව ලැබේවා කියලා. සාමාන්‍ය ඕග්ඥාන ඉතින් අපවත් වුණාට පස්සේ හැබැයි. කමන්නේ ඉතින් ගානන්නේ. ලංකාවේ හැටියට නිවන් සුව ලැබේවා කියවනම් ඉතින් දෙච්චියට ඇනේ ගහලා තමයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ධර්ම අවබෝධයක් නැමැතිව ධර්මේ නොවසා තනියෙන් භාවනා පමණක් වැඩිීමේ සෝතාපට්ටි ඵලය ලබාගත හැකිද? සමහර විට කෝ කියන්න සිද්ධ වෙනවා. නමුත් ඒ අවබෝධය නොමැතිව වෙන එකක් නෙවෙයි. තනියෙන් භාවනා කිරීම වෙච්ච එකක් නෙවෙයි. කලින් ගෙන ආපු ගැම්ම තියෙනවනම් ඒ ගැම්මට සමහර විටක ඒ වගේ පළපෝෂණ ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිකන් ගමනක් යනකොට පය හැප්පිලා මේ මණිකක් හම්බුණා වගේ මගදී හම්බෙන්නේ නැහැ සෝවාන් ඵලෙ. ප්‍රිය ප්‍රයත්නෙමයි. තමන්ගෙම ප්‍රයත්නෙමයි. ඒ නිසා අවස්ථාවාදීව බලාපොරොත්තු වෙන්න එපා සෝවාන් ඵලෙ. නිකන් බත් කකා ඉන්න ගමන් බුදියන් ඉන්න ගමන් හම්බ වෙයි කියලා. එහෙම වෙන කිච්චේන මේ අධිගතං හලන්දානි ප්‍රකාශිතුන් කියලා සර්වඥාන්සේ සඳහන් කරත මේ කෘත්‍යයෙන් උත්සාහයෙන් ලැබලා තියෙන්නේ. නමුත් ලැබෙන වෙලාව උත්සාහ කරමින් ඉන්න වෙලාවක නොවෙන්න ඉඩ තියෙනවා අනික් වෙලාවකුණත් ප්‍රතිඵල ලැබෙන්න ඉඩ තියෙනවා සම්මා දිට්ඨිය ඇතිවන්නේ පංච උපාදානස්කන්ධයේ උදේවය දැකීමෙන් පසුව පමණක්ද සම්මා දිට්ඨිය ඇතිකර හැක්කේ සම්මා දිට්ඨි ඇතිකරගත හැක්කේ කෙසේද ඉතින් මේක තමයි මේ දවස් 7ේම අපි සාකච්ඡා කළේ ඉතින් යන්න ඉස්සලා අහනවා මේක පුංචි කරලා පැකට් කරලා පෙත්තකට දාලා දෙන්න බැරිද කියලා කියලා සම්මා දිට්ඨිය ඇති කරගන්න කියලා. එහෙම කරන්න බෑ ඔය පහුගිය කීපොත් බණ ටික නැවත අහන්න. නැවත අහනකොට තේරෙයි ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් අර අර පළවෙනි ප්‍රශ්නෙට මම ඒක සසඳලා කිව්වාගේ සතිමත්ව ඉන්න හැම චිත්තක්ෂණයකම මිච්ඡා දිට්ඨියට ආහාර නැති වෙනවා සම්මා දිට්ඨිය හැදෙනවා. ඒ නිසා පුළුවන් තරම් සතිමත් වෙන එකයි ඍජු කෙටි උත්තරේ. බොහෝසේ ධර්ම ශ්‍රවණය කිරීමේ යම් යම් විදර්ශනා නුවණ වඩවාගත හැකිද? මේ ඔක්කොම එක ප්‍රශ්නයක් අහන්න හදන්නේ ඒ වගේ මේ බ්‍රවුන්ස් කම්පැනිට කොන්ත්‍රාත්තයක් දීලා නැත්නම් මිලර්ස් කම්පැනිට කොන්ත්‍රාත්තයක් දීලා ගන්න පුළුවන්ද මේ සෝවාන් කියන එක. නැත්නම් මේ විදර්ශනා ඥාන ටිකක් හරි කමන්නේ මේ කාට හරි ලව්ව කරගන්න පුළුවන්ද කියලා. මේක එහෙම කරන්න අමාරුයි. සද්ධානුසාරී හා ධම්මානුසාරී යන කවරෙද්ද සද්ධානුසාරී හුඟක් වෙලාවට සමත යෝගා සමත යානික යෝගාවචරය ධම්මානුසාරී කියන විපස්සනා යානික යෝගාවචරය නැත්නම් චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියලා කියන එකේම මේ ගමන් පෙත තමයි මේකෙන් පෙන්වන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ භාවනා මධ්‍යස්ථානට පැමිණීමෙන් සතිය පිටුවා ගැනීම හා සක්මන් භාවනාවේ වැදගත්කම හිතා හොඳි වටාගත් මේ අවබෝධය අපට ලබා දීමට ඔබ වහන්සේ කැපවීම විතා ගෞරවයෙන් අගය කරමි. මෙම සත්කාර්ය කරගෙන යාමට තවදුරටත් ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරමි. විශේෂයෙන් භාවනා කරගෙන යද්දී උරන් හුලං රැල්ල නොදැනී තෑයින වේලාවක් පවතිනං අරමුණු සොයා නොගොස් නිදහසේ බලා සිටීම පමණක්ද කළ යුත්තේ. ඔව් ඒකට මේ නිදහසට විවේකයේ කියලා කිය හැකි විස්රාමයේ කියලා කියන්න පුළුවන් හුදකලාව කියන්න පුළුවන්. ඉතින් Taman මේ විවේකයට නිදහසට හුදකලාවට විස්රාම භාවයට අනුග්‍රහ කරන්න. අනුග්‍රහ කරනට ඒක නිතර Tamanට හුරු දෙයක් වශයෙන් පවත් ගන්න පුළුවන් දෙයක් වඩටපත් වෙනවා. ඉතින් ඒක උපේන එක එකම දෙයක්. ඒක යාළු වෙන එක ඒකත් එක්ක නිතර අසුර පවත්තන එක ඊට වැඩිය ටිකක් වෙනස් ක්‍රමවේදයක්. ඒ වෙනස් ක්‍රමවේදයට අවශ්‍යතාවය හෝ සුදුසුකම ලැබෙන්නේ ඉස්සලාම උපයාගත්තට පස්සේ. උපයාගත්තට පස්සේ ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා කරගෙන යන විට ආස්වාද ප්‍රසවාසයේ සියුම් වේගන ගොස් නොදෙනියයි නැවත සියුම් ලෙස ආස්වාද ප්‍රසවාස දැනේ මේ මාරුවෙන් මාරුවට දිගටම සිටියේ සමහර වෙලාවල් ඇඟ හිරිවැටීම, දැවිල්ල, හිරවීම, කටුවටින්නාක් මෙන් දැනීම වැනි ඒවා ඇති වී නැති වියයි. එක්වරක් ආලෝකයක් වැටි ඒ දෙස බලා ඉන විට විශාල හිස් අවකාශයක් මෙන් ඇති වී උඩින් වේගයෙන් වාත ධාරාවක් කරකෙන්නාක් මෙන් පෙනී නැති වී ගියේය. අද දවල්ද ආලෝකයේ ඇති වී කරකැවෙන විට ඇඟත් සමගම කරකිනවා මෙන් දැනිනි. තවත් පිටික ජල කරාමයක් කර වතුර යනවා මෙන් දැනී නැති වී ගියේය. මෙම සිද්ධිය නැතිවන්නේ භාවනායේ දියුණුවක් නිසාද වරදක් නිසාදයි කරුණාවෙන් පහදා දෙන්න මෙන් ගෞරවණීය ඉලා සිටිමි. මේක වැරද්දක් වෙන්නත් පුළුවන්, දියුණුවක් වෙන්න පුළුවන්. ඒකට දක්වන ආකල්පය මතින්. මේ ඔක්කොම තියේදී ආලෝක පෙන්වත් අන්ධකාර පෙන්වත් නොසලී හිටියා සැලුණත් වැක්කෙන ගතිය තිබුණත් පිටු කරන ගතිය තිබුණත් තාන් ගත්ත තේමාව කඩා ගන්න නැතුව ගියොත් දියුණුයි. ඒකට සැලුණොත් බාධායි. මේ අභ්‍යාසයේ තියෙන එකයි පරමාර්ථයට ඒ කියන්නේ හානි කරගන්න නැතුව මේ ඔක්කොම දිහා බලන්න පුළුවන් නම් බොහොම උසස් දියුණුවක් තියෙනවා. අපි විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ ඒ එක්කෙනෙක්ගේ යාළුවෙක්ගේ අක්කා කෙනෙක් කියලා තිබුණා යත් විශ්වවිද්‍යාලේ හිටපු කෙනෙක් චන්ඩි මල්ලි විශ්වවිද්‍යාලයට පැමිණීමේ මූලික අදහස හිතින් ගිලිහෙන්න ඉඩ දෙන්න එපා කියලා ලියලා තිබුණා. කෙනෙක් කෙල්ලෙක් එක්ක යාළු වෙන්න එපා කියන එක කියලා. ඉතින් ඕක අහුණා කොල්ලන්. ඊට පස්සේ බිත්ති වල ගාලා තිබ්බා චන්දිමල්ලි විශ්වවිද්‍යාලයට යෑමේ ප්‍රධාන પરමාර්ථය හිතින් ගිලියෙන්ට ඉඩ දෙන්න එපා. භාවනා කරනකොට මොන සෙල්ලම් ආවත් ආනාපානෙ හිතින් ගිලියෙන්න දෙන්න එපා. මේ නිතරම මතක තියාගන්න ඕනේ මේ හදවතින් ඔබ කිසි දිනේ අපි නැති තනි කලේ නැත කිසි දිනේ කිය හදවතින් ඔබ යුද බිමේ අපි තනි කලේ නැත කිසි දිනේ කිය ආනාපානෙ යුද බිමේ සටන් කරද්දී ආනාපානෙ පාවා දෙන්න. මොන දෙල්ලන් ආවත් ආනාපානට ওই සින්දුව කිය කිය ඉන්න එකයි තියෙන්නේ. කරුණී ස්වාමීන් වහන්සේ කරුණාකර ඔබ වහන්සේ සෙනසුරා උදේට දේශනා කරන බණ සජීවීව ශ්‍රවණය කළ හැකි වෙබ් ඇඩ්‍රස් එක පවසන්න. ඇත්තටම මේකක් එහෙම එකක් නැහැ. සෙනසුරාදා උදේට දේශනා කරන බණ සජීවීව ශ්‍රවණය කළ හැකි වෙබ් ඇඩ්‍රස් එක පවසන්න. මේ දැන්ට එහෙම සජීවීව බණක් කියන අදහසක් නැහැ. නමුත් අපි සජීවී ධර්ම සාකච්ඡාවක් පවත්වනවා මෙල්බන් කීස්බරෝ පන්සලත් එක්ක. ඒක පැයකමාරක විතර වැඩක්. ඒක තනි කරම ටෙලිෆෝන් එකෙන් කරන්නේ. ඉතින් ඒකට තුන්වෙනි පිරිසක් සම්බන්ධ කරවීම තාක්ෂණික වශයෙන් බැරි එකක් නෙවෙයි. නමුත් අපි තාම උත්සාහ කළා නැහැ. ඒක මේ කීස්බරෝ පන්සලත් එක්ක විතරයි සම්බන්ධය පවත්වන්නේ. අපි මේ පැත්තෙන් මේ ස්පීකර් මයික් එකක් තියාගෙන සාකච්ඡා කරනවා. ඒ පැත්තෙමත් ඒ ස්පීකර් මයික් එකක් තියාගෙන. එතකොට පිරිස් දෙකක් එකතු වෙලා කරන්නේ. ඉතින් ඒක ටෙක්නිකල් පැත්තේ වැඩක්. ඒක කරගන්න පුළුවන් නම් කාට හරි මේ ඒකත් ප්‍රශ්නයක් නෑ. එතකොට මේ group discussion එකට යන්න පුළුවන්. දැන් තියෙන්නේ දෙගොල්ලක් අතර විතරයි. අපහට මෙම වැඩසටහන කරගෙන යාමට නන් අයුරින් සහයෝගය ලබා දුන් සියලුම දෙනාට මෙම පින් බලය සහ අවංක හදපිරි සතුට ප්‍රකාශ කිරීමේ කිරීමට මේ මේ ඉදිරිපත් කරමි. ඒ වගේම අපතේ යම් වරදක් වුණනම් ඒකටද සමාව ඉල්ලා සිටිමි. වරදක් නැ දැන් උනත් කෑ ගැවුවොත් අද හරියලවනවා. කිසිහිම නෑ අනුකම්පා බුද්ධියක්. අහුනේ නෑ මට කතා කරුවේ නෑ කියන එක නෙමෙයි එකෙන් අදහස. මට ඉඳලා කොක්ක දාගන්න වෙලාවක් වෙන්නේ නෑ. අහුණා නම් ඕය හුරතල් මොකක්වත් නෑ. අන්තිම වෙලාව හරි කන හරි කපනවා. කරු ස්වාමීන් වහන්සේ උෂ්ණාධික දිනක භාවනා යෙදීදී පිරිමික උඩුකය නිරාවරණය කොට හෝ බැනීමක් ඇඳගෙන භාවනා කිරීමට හැකිද? මේක සාමාන්‍යයෙන් කියනවා මේ ලිංගික ප්‍රදේශ වශයෙන් දක්වනවා ගලවලුවෙන් පාල වැලමිට දක්වා දනිස් දක්වා ඒකවා විවෘත කිරීම ශිෂ්ට නැහැ කිය. ඒක නිසා ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා භවනා කරනකොට දනිසෙන් උඩ ගලවලුවෙන් පාත දනිසෙන් උඩ මේ මේ වැලමිටෙන් උඩ මේ ටික මේ වසාගෙන සිටීම කළ යුතුයි කියලා ඒ නිසා මේ තමන් තනියම කරන වෙලාව නම් ඒක ප්‍රශ්නයක් නෑ නැත්තම් ඒක නමුත් එතකොට මේ සංඝයා වහන්සේක පැත්තක් අරගෙන ඉන්නකොට ඉතින් ඔන්න අනතර ප්‍රශ්නයක්. පෙර ගහන ගාන දවුල් ගාන කට්ටිය මේ උඩ අරගෙන පෙර ගහනකොට දවුල් ගහනට එක ප්‍රශ්නයක්. ඊ මම ලන්ඩන් ගියාට පස්සේ මම අඬ ගන්න කියන ඕන මාත් එක්කව ස්වාමීන් වහන්සේ මේ අතරම දවස් 21 වැඩ පිළිවෙලක් තිබුණේ එළියට යන්න වෙලාවක් තිබුණා. වහලේ ඇතුළේම මම හිටියේ. ඉතින් මේන්ගේ මහත්තයා බැන්නා ඔච්චර ගියේ එකේ පොඩ්ඩක් එළිය හුස්ම ගන්න එළියට අරපම් මේ දවස් 20කම තියාගෙන ඉන්නේ. ඊට පස්සේ දවසක් එළියට යන්න බැනුම නිසා ලෑස්ති කරලා කිව්වා ඔහොම යන්න දෙන්නේ නැහැ කියලා. ලන්ඩන් නුවර එහෙම යන්න දෙන්නේ නැහැ. මම කොහොම ගෑනු එතකොට උඩ දාගෙන දකලා නෑ මේ හාමුදුරන් ඉස්සරද බැරි කියලා. පස්සේ මට මතක් වුණා ඇත්තට බුදුහාමුදුරුවෝත් කියලා දෙනවා අපිට එළියට යන්න එපයි කියලා උරේ වහල්. දෙවරු වහගෙන යන්නේ කියලා තියෙන්නේ. ඒ ප්‍රශ්න නිසා තමයි. ඉතින් ඒක මේ ස්ත්‍රී පුරුෂ වෙනසක් නැත්තේ නෑ. මේ අරසා කරන්න ඕනේ මේ හැම කෙනාගේම කාමකෝප නොයි අවිශ්ීම සඳහා කරන මේ මොකද්ද කියන්නේ? සදාචාරාත්මක මේකක් තියෙන මේක. පරයන්ක භාවනායේදී පොඩි පුටුවක වාඩි පරයන්ක භාවනා කළාට පමණක් නැද්ද? පිටකොන්ද හේතු නොවන විදිහට පුටුවේ වාඩි විය යුතුද? මේක ඇත්තටම පළවෙනි දවසේ මම මතක් කරා මේ කය හොඳට පහසුර තියාගෙන ඕනේ භාවනාවට යන්න. ඒ නිසා ඒක අපහසු ඉරියව්වකින් පටන් අරගත්තොත් හිත විස්්‍රාම වෙන්නේ. හිත විවේක වෙන්නේ නැහැ. නිසා පුටුවක් ගන්නවා නම් පිටිපස්සේ ඇඳ කෙලින් තියෙන පුටුවක් ගන්න කියනවා. හාන්සු පුටු ගන්න නැතුව. ඉතිකල කොහොම හරි හිත සතිය ඇති කරලා දුන්නට පස්සේ කය ඕන විදියක් කරගන්න පුළුවන්. පටන් ගන්නකොට පුළුවන් තරම් පහසුකම් ටික දෙන්න. පහසුකම් දෙනවා කියලා කියන්නේ මේ සුඛෝපභෝගී කුමර කුමරි ශප නෙවෙයි. වැඩි වේලාවක් ඉරියව පවත්තන. ඒක නිසා මේ සඳහා ඒකේ ප්‍රමාණක් නැහැ. නමුත් මේකෙදී පරා ගොඩට ඒමටගත් උත්සාහය හා සමානව ඊටත් වැඩි උත්සාහ කරමි. මේ වැඩමුළුවේදී සතියට මුල්තන දෙමින් දේශනා කරන මේ මහා චත්තාරිසක සූත්‍රයෙන් සෑම විටම සතියෙන් සාමාන්‍ය ජීවිතයේදී පවා සිටීමට වැදගත්කම වටහා දෙමින් අපගේ ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන් අපට දුන් අවවාද මා හිස මුදුවෙන් පිළිගනිමි. දවස් තුනක් නිදි කිරීමෙන් ධර්ම දේශන ඇසුවම ඇසුවම මගේ නිදිමත ප්‍රශ්න ඔබ වහන්සේ ලැබෙන පිළිතුරු අනුව නිදිමත ජයගතිමි. මේ සෑම අවවාදයකම කිසි දිනක අමතක නොකොට කිසි හෝ මේ සසරින් ගොඩ ඒමට ඔබ වහන්සේගේ දේශනා අනුව මේ සතිපට්ඨාන මාර්ගය අපට පිළිසරණ වන බව තදින් විශ්වාස කරමු ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු මේක ඉවර වේගන එනකොට එන ගැන්රිටි ටික ඉවර වේගන එනකොට එන සද්දෝය අවසරයි ගරු ස්වාමීන් වහන්සේ පළමු මෙහි පැමිණි පළමු දිනීම භාවනා ශාලාවට ගොස් වාඩි වූ විට නිත යොමු මේ බෝඩ් එකේ ලියා තිබූ දෛනික කාලසටහනටයි. අවදි වීම සක්මන පර්යංකේ සක්මන යනාදීමයි. යනාදීට. මට එක විටම සිතාවේ ගෙදර හිටියත් මේ කරන්න තිබුණා නේද අදහසයි. නමුත් රාත්‍රීදී ධර්මදේශන උභාන්සේ කියවුණු දෙයක් මගේ හිතට උනන්දුවක් ඇති වීමේ එක්තරා සෙල්ලමක් බව. මට මතක ඇතිට නවකේ වූ මම මෙය වාශයක් කරගතිමි. මගේ පුතා පළවෙනි වසරට ඇතුළත් කරන විට ඒ ගුරුතුමිය පැවසුනේ පෙර පාසල් වලට නොගිය ළමයින්ට ඉගැන්වීම හරු පහසු බවයි. මමත් සක්මටත් ආධුනිකෙක් මෙවැනි ආතනයකටත් ආධුනිකෙක්. මේ මතකයන් එක්ක මම පසුදින සක්මන් කළා වේගයෙන් හෙමින් වේගයෙන් එක එක විදියට නැවත නැවත කළා. මගේ මෙසේ දින 10 දෙකක් විතර යනකොට ඉබේම මාව අවශ්‍ය ලෙස සකස් වෙන බව තේරුණා. සක්මන ඇඟ උණුසුම් කරන දෙයක්ද යන්න මගේ හිතට ඇතුළු වූයේ ඉන්පසුවේ සක්මන ඉවර වූයි පරියංකට යෑමද එය යෑමේදී තේරුම් ගතිමි. ස්වාමීන් වහන්සේ කතා වස්තුවක දක්වන පරිදි රන් කරුවෙක් ආභරණයක් තලා සකස් කරන්නක් මෙන් ඔබ වහන්සේගේ අවදානුශාසනා ධර්මදේශන අනුසාරයෙන් ඒවා අනුගමනය කළොත් ටිකකින් ටික අපටත් එලෙස සිතක් සකස් කළ හැකි බව පෙනේ ටිකෙන් ටික කියන එක. මෙම අරණ්‍යයට බැමිණ මුල් දවසේ සිට අද දින දක්වා මට මගේ මගේ සෙමි සෙමි දිනුවක් දැනේ. ඒ ආරක්ෂා කරන දිනු කර ගැනීම මගේ වගකීමයි. මෙතෙක් සිල් ගත්තත් බණ ඇසුවත් ඒ දේශනයක් අසුරින් මගේ හැමදා හිතේ තිබුණු ප්‍රශ්නයකට උත්තර නොලැබුණේ නෙලබුණ නොලැබුණ නොලැබුණේ තියෙන. නමුත් ඔබ වහන්සේගේ ඊයේ සහ ඊට කලින් දෙන දේශනා දෙකේදී මම බලාපොරොත්තු වෙන සිට නියම උත්තර ලැබුණේ නම් මම දැන් මෙතන සිටීමයි. මේ සඳහා මග පෙන්න ඔබ වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද කායද්්වාරයෙන් වාග්ද්වාරයෙන් මනෝද්වාරයෙන් ద్వාරත්‍රයෙන් දෝත්මුතුන් තබා ආදරයෙන් ගෞරවයෙන් භක්තියෙන් චිත්ත ප්‍රසාදේ නියතමානීව ඔබ වහන්සේගේ දෙපා වෙන নমස්කාර කරමින් নমස්කාර වේවා ඒකත් ජය ශ්‍රී මංගල සාදු අවසරයි ස්වාමීන් වහන්සේ හුස්ම රැල්ලට හිත තියලා බලන්න හැදුවට ඒ ඒකට හිත නැහැ. කලනාලය ඔස්සේ උගුරේ ගැටමින් තියෙනවා. ඒයින්ම නොදැනී යනතුරු බලන් හිටියත් නාසයෙන් ඊතා ස්වල්පයක් වශයෙන් එන යන බව බවක් පමණක් දකිනවා. ඒ නොදෙනී ගිය පසු ඇඟේ කිසිම ගැස්මක්වත් නැහැ. හිත පිට ගිහිල්ලත් නැහැ. නීවරණ ඇතුළේ මුකුත් නැහැ. බලන්න හුස්මකුත් නැහැ. ඒ නිසාම අලස ගතියක් ඇවිත් පැයක් පමණ ගියන පසු නැගිටින්න හිතේ. නැගිටින්න හිතේ. එච්චර එක ප්‍රකාශයක් විතරයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ අලස ගතියට තමයි කෙලස් කියලා කියන්නේ. අර වගේ ලස්සන කරදරයක් නැත්නම් කාවට පස්සේ ඒකට කුසීත වෙනවා හිත නිදිමත වෙනවා අලස ගති පානවා ඉතින් ඒ නිසා මේ තෑග්ගක් දෙනකොට තෑග්ග ගන්න කෙනා නැහැ රණ්ඩු කරලා කරලා කරලා තෑග්ග දෙනවා තෑග්ග දෙන වෙලාවදී මනුස්සයා ගෙදර නැහැ එහෙම නැත්නම් ගෙදර ඔක්කොම සල්ලි වාගේ හම්බ කරලා ඔක්කොම තිබ්බ වෙලාවේ මුළු ගේම කඩන හොරෙන් අරගෙන යනවා කවුරුහරි ඒ වගේ තමයි මේ නිින්ද මේ අලස ගතිය ඉතින් ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ හම්බ කරන කෙනායි හම්බ කරන වස්තුවට ගරු කරන්නාසේ අර වගේ නීවරණ තත්වයක් එනකොට ඒකට කොහොමද මම අවදි වෙන්නේ? කොහොමද මම ඒක වැඩි වෙලා ඉන්නේ? කොහොමද මම ඒක නැවත නැවත ඇති කරගන්නේ කියලා ඇති වෙච්ච නැති කෙනාට වැඩිය ඇති වෙච්ච කෙනාට ක්‍රමසා විදි ඇති කරන්න තියෙන අවස්ථා වැඩි. ඒක තමන්ගෙම සාමාන්‍ය බුද්ධියට දාලා නැවත නැවත නිින්ද තිබුණට කමන්නේ ඒක කෙලෙසයක් බව දැනගෙන මෙච්චර දේවල් ජයගත්ත මට මේකත් ජය ගන්න ඕනේ නැහැ කියලා හොඳ දෘෂ්ටියක් ඇති කරගන්න එකයි මේකට කරන්න තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා ඊට උසස් බව මට වැටහුනේ මේ වැඩමුළුවේදී. GestureDetector කරනවා ඒ නිසා වෙන්නේ ඇති සමහර දිනවල 100 හොඳින් පැවැත්විය හැකේ. ඒ බව තීරණය මෙහිදී. සක්මන් භාවනාවට අත දෙන බව දැනගෙන හිටියත් අර්ථවත් ලෙස දුන්නේ ඔබ වහන්සේයි. නිවන් තමන් දකින ආසන දේ දැනෙන විඳින දේ ඒ ඒ අර්ථ වලින් හිතින් අධ්‍යක්ෂ යුතුයි නේද? උදාහරණ පාර යනකොට කොපණ දේ පේනවද? වෙනවද? එවිට ඒ රූප සහිතන රූපයක් හරන්නේ ඒ හා ඒ දැකීමක් නේ හා ශබ්දයක් නේ කියලා හිතලා අතහැරීමද සතිය කියන්නේ මම මට එහෙම හිතුණා නිතරම අවශ්‍ය දේ අනවශ්‍ය දේ අවශ්‍ය දේ ඇසීම පෙනීම දැකීම වෙනවා ඊයම එකක්ම දැනගත් බව සිතින් දැකීමද සතිය කියන්නේ නැත්නම් ගෘහ ජීවිතයේ තුලදී කරන විඳින අත්දැකීම් වලත් අප සතිය මෙහෙවිත්තේ කෙසේද? මේදී අප අෂ්ටලෝක ධර්මතාවයට මුණ දීම පුරු කිරීමකුත් වෙනවාද? ප්‍රශ්නය. ගෘහ ජීවිතය තුළදී එන රාග ద్వේෂ මොහ තුලින් සතිය මෙහෙවා බේරීමට උපදෙස් පතමි. මම මේ උත්සාහ කරගෙන තියෙනවා මේ රූප ධර්ම හරහා රූපය සද්දයක් වශයෙන් දැනගන්න එක. ඒක නිසා අපේ සිංහලයේ කියමනක් තියෙනවා පැමිණි දුක් පැණි රහයි කියලා. Taman කරා පැමිණ ඕන දෙයකට ඒ බව දැන ගැනීමෙන් අපිට විශාල ආරසාවක් තියෙනවා. ඒක නිසා මේ පැමිණෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ රූප ධර්ම තේරුම් ගත්තොත් පස්සේදී කරා පැමිණෙන රාගය, ද්වේෂය, මෝහය වගේ දේවලුත් එනකොට දැනගන්න පුළුවන්. ඒක විශාල ආරසාවක්. ඒක නතර කරන්න යන්න එපා. නතර කරන්න ගිය ගමන් මෙවුවා ගොජ දාලා එනවා. එනේන වෙලාවේ එනේන බව දැනගෙන හිටියොත් ඒක හරියට මේ මාලිගාවට යන්නේන කවුරුත් වගේ සටහන් ගන්න දොරටු පාරයට කියලා තියෙනවා. දොරටු පාලය ගාව හැම කෙනාගේ වයින්ඩින් කාඩ් නම්බර එක ලියලා තියෙනවා නම් ගිය වෙලාව ආපු වෙලාව ලියලා තියෙනවා නම් ඇතුලේ වෙන ඕනේ කාරණාවකදී පිටින් ආපු මිනිහා කවුද කියලා අල්ලා ගන්න පුළුවන්. එතකොට ඒ හොරා කැමති නෑ එහෙම වාර්තාගත වෙන තැනක් හරහා යන්න. එයා කැමති නෑ තමන්ගේ ඩෙන්ටි කාඩ් එක කවුරු හරි දක්නවා බලන්න. ඒ නිසා ඉබේම හොරු වෙන එක නතර වෙනවා. ඒ නිසා පොත් තැබීම කියලා මේකට කියන්නේ බුක් කීපින් කියලා කරන ගනුදෙනු සිද්ධ වෙන ගනුදෙනු දැනගෙන සිටීම විශාල මිනිසෙකුට විතරක් කළ හැකි විශාල සත්කාරයක්. කමඨාන් සුද්ධ කිරීම හැමදාම කරනවා නම් හොඳයි මට හිතේ වරදක්ද. අවශ්‍යයට පමණක් ලබා දීම ඊටාම් වටිනා බවක් මට හැඟේ. වහනදී හිත තැන්පත් වූ විට ඇතිවෙන ගති තැන්පත් ගතිය අතපය සෙලුවත් ඇසල නැවත වැහුවත් විඳීමක් නොමැත. ඒට ඇලීමක් නොකර පවතින සත්වයේට හා තවදුරටත් භාවනා කිරීම වීර්ය කිරීමද කළ යුත්තේ. ඔය ඒක තමයි ඇත්තටම කමඨාන් සුද්ධ කිරීම මුලින් මුලින් නිතර කරනවා නම් හොඳයි. ඒක මේ ළමයෙකුට පාඩම් පන්ති උගන්වනවා වගේ මුලදි මුලදි අවශ්‍යයි. නමුත් අන්තිමට ඒකමුත් විමුක්තිය ලබන්න ඕනේ. Tamanටම Tamanගේ කමඨාන සුද්ධ කරගන්න පුළුවන් ශක්තිය ඇති වෙන්න ඕනේ. එහෙම නැත්නම් ගුරුවරගෙන් වෙන් වෙන්න බැරි වෙනවා. හරියට කිරින් අයින් වෙන්න බෑ. තන කිරින්ම යැපෙනවා නම්. ඉතින් ආයේ එහිමීට මීට වෙන ආහාර වලට ගියොත් අම්මගෙන් සහ කිරෝණින් වෙන් වෙන්න පුළුවන්. ඒකත් භාවනාදී සිද්ධ වෙනවා මුලදී නම් හරි වැදගත් වෙනවා සමහරෙකුට ඒ කමඨාන් සුද්ධ කිරීම. ඉතින් ඒක මේ සකච්ඡානුගායිතී විදිහට සඳහන් හැබැයි හැම දිනාට මේක නෑ හැබැයි. සමහ බොහෝ දිනකට උදව් වුණට හැම දිනාට මෙහෙම අවශ්‍ය වෙන්නේ නෑ. ගරු ස්වාමීන් වහන්සේ ගෘහස්ත ජීවිතයේ තරම් වගේ වචනක් තියෙනවා වැඩ අධික ඇති ස්ථානයක කඩිනමින් ඒ වැඩ කිරීම එහි සතිය පවත්වමින් කරනකොට මම බලනවා දකිනවා හැරෙනවා ආදී වශයෙන් සුළු සුළු දේ අල්ලන්න අපහසුතාවයක් දැනේ. ඒදී අල්ලාගත යුත්තේ කෙසේද? මේ සඳහා කියන පහසු තැනින් පටන් ගන්න හොඳට ප්‍රකට දෙයින් පටන් ගන්න. ඒ වගේම හුඟා කලබල බොහෝ සෙනගතර ඉන්නකොට උත්සාහ කරන්න එපා. ඒක අසාර්ථක වෙනවා. ඉතින් ඒ නිසා නැවතිල්ලේ තමන් තමන් විතරක් කරන වැඩ තමන්ට නැවතිල්ලේ කරන්න පුළුවන් වැඩ වලින් පටන් ගන්න. පටන් ගන්න යනකොට යනකොට හිත සෙනග සමාජගත තත්ත්වයක වැඩ දෙක තුනක් එකවර කරනකොට ආදි වශයෙන් අල්ල ගන්න පුළුවන්. ඒ නිසා ජීඳා වැඩවලදී සැහැල්ලු තැනීම පටන් ගන්න. ලේසි තැනීම පටන් ගන්නවා. ගරු ස්වාමීන් වහන්සේ භාවනා මධ්‍යානදී මධ්‍යස්ථානදී ඉරියව් පැවැත්වීම ඉතා සාන්තව ඇති බැවින් හොඳින් සතිය පිහිටන බවක් මට දැනේ. නමුත් එසේ නැතුව ඉරියව් පැවැත්වීම සිල්ලත්ෙකුට සුදුසුද? මට හිතන හැටියට සමාධි භාවනාව සති භාවනාව දෙකක් කියයි. ඒ ක්‍රම දෙකට ආවේනික ලක්ෂණ වෙන්වෙන් වශයෙන් ඇති බවක් හැඟේ. පහදා දෙනෙමින් ඉල්ලමි. ඉතින් මම කිව්ව සමාධි භාවනාවට ඉස්සලා සතිය තියෙන්නේ සතිය අනුව භාවනා සමාධි වෙනවයි කියලා. ඒ ආවේනික ලක්ෂණ දැනගැනීම වක්කීමක් යෝගාවචරයට එන්නේ නැහැ. යෝගාවචරයට වක්කීමෙන්නේ සතියම දිනු කරන එකයි. එතකොට පහදා දීමක් අවශ්‍ය වෙන්නේ මේක නිසා මේක වෙනවයි කියන නැත්නම් සතිය නිසා සමාධිය එනවා කියන අර්ථය ගත්තාම ඇති. පස්සේ තමයි තේරෙන්නේ සමාධිය නිසා සතියත් එන වෙලාවල් තියෙනවා ඒක ආතවාසියට එන. ඒක ගැන යෝගාවචරය උනන්දු වී යුතු නැහැ. සතියෙන් සමාධියට යන එක වග බලාගත්තොත් ආපිට එනක අතවාසියට හිටිනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වැඩිමිදී හුස්ම තුනී වී ගිය විට ආලෝකයක් හෝ කිසිවක් නොපෙනී ඔහේ බලන් ඉන්න තත්ත්වයකටපත් වේ. සහැල්ලුවක් ඇතත් සතුටක් නැත. කෙලෙස් නැති හිතක් නිසා එලෙස දිගටම සිටීමේදී නැවත හුස්ම දැනෙනගත් විට ඒ දේශ බලා සිටීමේදී පෙර පරිදිම සිදුවේ. මේ අතරතුර රත්වන දීප්තිමත් ආලෝකයක් රන්වන් දීප්තිමත් ආලෝකයක් වටේට කරකැවෙමින් මා දෙස පැමිණෙන පෙනී. ඒ සිත බලා සිටින විට ඈත් වී යනු පෙනේ. නැවත හුස්ම වැටෙන අයුරු දැනේ. මේ අවස්ථාවේ කලියුත්තේ කුමක්ද කරනවෙන් පහදා දෙන්න. මේ වැඩ පිළිවෙල දිගට දිගට කරන්ඩ ඒකේ සංසුන් දෙමින් ගොරෝසු වෙමින් සංසුන් වෙමින් ගොරෝසු වෙමින් චක්‍ර කීපයක් කරගෙනකොට මේක Tamanට හුරු දෙයක් බාටපත් වෙනවා. පළවෙනි වලින් තාටියක් ඕල ගති කෝඩු ගති එනවා. නමුත් ඒක නැවත නැවත පුරුදු කරනකොට මේ හුරු වෙනවා. ඒක නිකන් ගෙදර ගියා වගේ දැනෙන්න පටන් ගන්නවා. එතකම්ම කරන එකට අපි කියන්නේ වශී කරනවායි කියලා. මේකට කියන තියෙන වශී කරන්නයි කියලා. මේ කර කර මේ හුරු කරගන්න, සීටි කරගන්න එකයි කරන්න ඕනේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ රාගයේ ද්වේෂයේ මිශ්‍ර හිතවිලි හිතට නැගෙන විට කිලිටි හිතවිලි ලෙස හිතමින් හිත කිලිටි වුණා ලෙසට දුකක් ඇති වේ. මේ හැම හිතවිල්ලක්ම ධම්මානුපස්සනාවට හරවා හිතන හැටි පැහැදිලි කර දෙනු මැනවි. ඉතින් මේ රාගය හෝ ద్వේෂය හෝ මිශ්‍ර හිතවිලි පහළ වෙන විට ඒ කිලිට හිතක් ඇති වුණා කියලා දුකක් කියලා කියන්නේ ආයෙත් ద్వේෂයමයි පහළ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ද්වේෂය හිතින් මේවා බැලුවොත් ද්වේෂයමයි පහළ වෙන නිසා මේකේ කිසි වැඩක් නැහැ. නමුත් ඒ රාගයේ ද්වේෂයේ පහවීම බාහිර හේතු නිසා වෙයි. නමුත් මේක කිලිට හිතක් ඇති වෙනවා කියලා දුක් වෙන එක ඇතුලෙන් එන එකක්. ඒක තියෙන තාක්කල් අපිට ගැළවුමක් නැහැ. නිසා රාගේ රාගේ වශයෙන් එන්න අරින්න, ද්වේෂේ ද්වේෂේ වශයෙන්, මෝහේ මෝහේ වශයෙන්, අලෝභය අදෝසය යමෝ ඒ වශයෙන් මේ එකක්වත් තෝරන්න බේරන්න යෑම තමයි කෙලෙසි කියන්නේ. හොඳ නරක වශයෙන්, හරි වැරදි වශයෙන් ඒ තෝරණ එක අපි ඇබ්බැහියක්. ඒ ඇබ්බැහියට වෙන දේ මම කරා කියලා පශ්චාත්තාප වෙනකොට තවත් දුකක් එනවා. ඒ නිසා ඒක සිදු වෙන හේතුඵල අනුව සිදු වෙන දෙයක් විතර බැලුවොත් කාටත් වෙන්නේ මේක තමයි කියලා පුළුල් මනසක් ඇති කරන්න පුළුවන්. එතකොට ඒක ධම්මානුපස්සනාවට හැරෙනවා. නමුත් කිලිටි හිතක් පිළිබඳව හිත කිලිටි කර ගැනීම කෙලේශයක්. ඒ නිසා රාග ద్వේෂය මොහයෙන් දැකීම හොඳයි. ඒක තෝරන්න බේරන්න හරි වැරදි බලන්න යන එකට තමයි මාන්නේ කියලා කියන්නේ. මනින කතිය. ඒක අනු උනන්දු කරවන්න හොඳ නැහැ. ඒක දැකගෙන ඒක මම නෙවෙයි කියලා බලාන හිතේ ඉන්නකොට ඒ රාගයෙන් ද්වේෂයෙන් තියෙන බලපෑම අඩු වෙන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වැඩිමේදී හුස්ම තුනී ගිය පසු නිල් පාට ආලෝකය රතු පාට ආලෝකයක් ඉදිරියට පැමිණේ. මේ බලා සිටින විට ඈත් වීයයි. මේවා හිතේ මායාවක්ද පහදා දෙන්න. මේක මායාවක්ද බව පහදා දෙන්න ප්‍රත්‍යක්ෂයට හිත දාන එකයි කරන්නේ. ඒවා තියේදී ආනාපානෙ බලන්න. එතකොට තමයි තේරෙනවා ප්‍රත්‍යක්ෂයට උරගාලා බලනකොට අරව මායාවක්ද මොකද්ද කියන එක නැවත නැවත එනවනම් හොඳයි. නමුත් උරගාල බැලින කරණ තියෙන්නේ ඒ කායන පස්සනාවේ. ඒ නිසා මේවා වෙද්දි මේ යුද්ධ බිමේ ඔබ කිසි දිනේ අපි තනිකලේ නැත කියලා ආනාපානට පොඩි සපෝට් එකක් දෙන එකයි කරන්න තියෙන්නේ. මේ එනේ නේ වදියා බලන්න ගියාම ආනාපානේ මග ඇරුන. මග ඇරුනොත් මේ කියන විදිහට මායාවක් වෙන්න ඉඩ තියෙනවා. මායාවක් වුණත් ප්‍රශ්නයක් නෑ. යතනමෙන් තියෙන ප්‍රත්‍යක්ෂත් එක්ක මොකද්ද කියන්නේ මේ උරගා බැලියකේ අරමුණත් එක්ක වැඩ කරන්න වැඩ කරන්න ওই සැකේ නැති වෙනවා. නමුත් මේ පේන විදියට ඉච්චර අමාරු තැනක් නෙවෙයි ඉන්නේ. ඒ නිසා පුළුවන් තරම් ඒ ආනාපානයට නැත්නම් මූල කර්මස්ථානට ප්‍රමුඛතාවය වෙදීම අබ්බැහි කරගන්න. අනිත්‍යව ආවට හොඳ නරක මොනවා ආවත් ටිකක් ඒක හිතට හුරු වුණාට පස්සේ නැවතත් ආනාපානට හිත යොදන එක තමයි අපිට තියෙන අරසාව. ගාර්ණි ස්වාමීන් වහන්සේ ආනාපානසතිය වඩවාගෙන යෑමේදී විපස්සනා නිමිති පහළ වන තුරු විපස්සනාවට භාවනා හරවා නොයන බවක් පැවසුවා Taman තුලින් ආත්මවල පුරුදු කළ අයුරු මතුවී පැමිණෙන තුරු නමුත් ස්වාමීන් වහන්සේ මේ ආත්මයේ සිට විදර්ශනාව වඩා මේ සසන ඉක්ම වෙන ඉක්ම ඉක්මනින් තුරා ඈතර වීමට අවශ්‍ය අයුරු විපස්සනා ආරම්භ කළ යුත්තේ කෙසේද මතු උපතක් නැතුව ඉසරවීමට අවශ්‍ය ආයක විපස්සනාව ආරම්භ කළ යුත්තේ කෙසේද? විපස්සනා ආරම්භ කරන ප්‍රත්‍යක්ෂයෙන් සම්මුතියෙන් ඒ නිසා ප්‍රත්‍යක්ෂයේ එන තෙක් ඉන්න එකයි තියෙන්නේ. ආස්වාස් කරනකොට ආස්වාස් බව දාන්නවා. ප්‍රස්වාස් කරනකොට ප්‍රස්වාස් දාන්න බව තමයි ප්‍රත්‍යක්ෂය. නැත්නම් වම තියනකොට වම තියෙන බව දාන්න. වමේ ගැටුම. ඒ ප්‍රත්‍යක්ෂය සහ සම්මුතියෙන් තමයි මේ විපස්සනා පටන් අරගන්නේ. ඒ නිසා ආනාපාන සතිය සක්මන් භාවනාව මේ ආත්මිකම නිවන් දකින්න හෝ ලබනාත්ම නිවන් දකින්න හෝ ශ්‍රාවක බෝධියක් ලබන්න හෝ පසේ බුදු ලබාවක් ලබන්න හෝ සම්මා සම්බුද්ධත්වයේ ලබන්න කොයි දෙයකටත් මේ ආනාපාන සතියත් සක්මනත් සැකයෙන් තොරව ඕන කෙනෙකුට අනුමත කරන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වැඩිීමේදී හුස්ම තුනී වෙමින් යද්දී මුළු ශරීරයටම කටු අනින්නක්සේ දැනේ. තදින්ම කසයි. වේදනාවක් ලෙස මෙනෙහි කිරීමේදී නැති වී යයි. නැවත උස්ම ලෙස බලා සිටීමේදී නැවතත් කටුවනින් අක්ෂේ දැනේ. මෙහිදී නැවත නැවත වේදනාවට පස්සනාවත් ආනපන සතියත් මාරුවෙන් මාරුවට කරමින් සිටීමේ නිවැරදිද? ඇත්තට මේකේ වේදනාවට පස්සනාව කියලා ගන්න පුළුවන්. කෙසේ නමුත් ඒ අරමුණට බහගෙන යනකොට විශේෂයෙන්ම හැම විශේෂයෙන් පුපුරු ගහන්න පටන් ගන්නවා. ඉතින් මේ කිප ලකුණු පහළ වෙනවා. සැරයක් දෙසරයක් කරනකම් ඇත්තට කියලා හිතලා අත ගන්න හිතනවා පිළියම් කරන්න හිතනවා. නමුත් ඒක ඔක්කොම මේ හිතෙන් හදාගත්තා වයි කියලා. අන්නේ විශ්වාසය ඇති වුණාට පස්සේ මේකට හිත ව්‍යාපෘත කරන්නේ නැතුව ආනාපාන දිගේ කරගෙන යන එක තමයි මේ කරන්න තියෙන්නේ. මේකේ අටුවාචාරින් වහන්සේලා පාව පිළිගන්නවා මෙහෙම දැනුණට අරුම විදියට දැනුණට කවදාකවත් නොදැරිය හැකි මට්ටමට එන්නේ නැහැ කියලා මේ වේදනා. වේදනා දැනෙනවා නමුත් දරන්න පුළුවන්. ඒ නිසා ඉවසාගෙන ආනාපානත් එක්ක ඉන්න කියලා තමයි උපදෙස් දෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ සතිය පිහිටවන විට නුරුස්නා ගතිය තමන්ට තමන් දෙස් දෙන ගතිය අනුන්ගේ වැරදි පේන ගතිය හැම දෙයක්ම අංග සම්පූර්ණ වීචලස හිතන ගති ඇති විය හැකි බව වහන්සේ දේශනා කරනවා ස්වාමීන් වහන්සේ මේ කරුණ හතරට මගේ හිතේ තදින්ම හතරම මගේ හිතේ තදින්ම ඇති අතර හිතට හරිම අපහසුාවක් දැනේ. මේ යථා තත්ත්වයටපත් කරගන්නේ කෙසේද? මේ පිටිම කෙනෙක් නම් ටිකක් බීලා මොනවාරි ශිල්පදයක් දෙයක් කඩනකොට වැඩේ කරලා ආයෙත් යන්න පුළුවන් අර ට්‍රක් එකට වටන්න. කාන්තාවකත් පරණ පුරුදු කඩප්පුලි ගති දෙක තුනක් තියාගන්න කරන්න. එතකොට මම නැති වෙලා ආයෙ යන්න පුළුවන්. හොදලා කක්ක කොටට යන්න පුළුවන්. මේක දරාගෙන ඉන්න බැරි නම් හොද හොද මඩේ දාන එකයි තියෙන්නේ. ඉතින් මේ හතරම පහළලා තියෙනවනේ টොප්. මොනවා දැන් මේ මං කියනකොටත් තරහා ගිහිල්ලා ඇති මේනකොට අනුරෝස්නා ගතිය. වැරදි දකින්න ගතිය හරියට මේ ශාන්තියේ වචන පාවිච්චි කරන කියලා ඒක ඒකට දැනගන්න ඕනේ දැන් වැඩේ හරි කියලා. ඒ කියන්නේ මන්ත්‍රේ මතුරාගෙන එනකොට කපුව පරල වෙනවනම් මන්ත්‍රේ හොඳයි. ඉතින් ආයෙ කපුවට වතුර ගහලා ආයෙ සී ගන්නලා ආයෙ මතුරුලා ආයෙ ජප වේගෙන එනකොට ආයෙ බිම දාන්න හදනකොට තොවිල කරන්න වෙලාවක් එන්නේ නැහැ. මන්ත්‍රේ හරිනම් කපුව ජාව. කපුව පරල වෙනවා. යකා එනවා. යකා ආවට පස්සේ දුවනවද? බය කරන්න බෑ වැඩි. ඒකන ජොලිය ඔය වැඩේ ඕම් ප්‍රශ්න අහන එකත් හරි කැමැති මං ඔබට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සත්‍යක භාවනා වැඩමුළුවක් අවසානයේ අපි සම හෙට පිටත් වෙයයි. මගේ ජීවිතේ වටිනාම දවස් හතක් මේසික නිසරණරන්නේ අරන්නේ ගෙවා. නිවෙස් බලා යන්නේ මහාර්ග වස්තු තුනක් ද අතචු වෙනම් සමෝතක්ම සතියේ හිතීමේ වැදගත් කරනවා. වීරය වන්න සක්මන් භාවනාවේ අසිරියත්. භාවනා ඉදිරියට ගෙන යා නොහැකිව නතර වී තිබූ ගැටලු निराකරණය කර ගැනීමත් මේදී ලබාගත වූ උපදේශ පරිදි භාවනා දියුණු කර ගැනීම নিরතුරු වීර්ය වඩමින් මෙම වටනා සේවය ඉදිරියටත් කරගෙන යාමට ඔබ වහන්සේට කායික මානසික නිරෝගී සුවය දීර්ඝාසත් ලැබේවා. ඔබ වහන්සේගේ ඉන්ද්‍රිය සති බල දක්වා වැඩ ගැනීමට මෙම කුසලය උපකාර වේවා. සාදු සාදු සාදු. ඉතින් ඒකෙන් ඒ කියෝනේ අවසාන ලිඛිත ප්‍රශ්නයයි. ඉතින් තව අපිට පැය භාගයක් එතෙදි පොඩ්ඩක් වගේ කාලේ තියෙනවා. ඉතින් කාට හරි මේ කාලේ වෙන දෙයකට ප්‍රශ්නයකට ප්‍රකාශන යොමු කරන්න ඕන නම් කරුණාකරලා ඒක ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා සිටිනවා. තියෙනවා ගන්න ක්‍රමයක් තියෙනවා. ඒකට මම තුන් සැරයක් ඇවිල්ලා වැඳලා එහෙමයිලා අපිට පස්වාන් 17කට අවතරයි බුදුන්ට දේවයන් වහන්සේ අපිට පටි ලැබෙන්න අවතරයි කියලා කිව්වම ලැබෙයි. නෑ මේක දැමම දෙන්න බෑ මොකද ඒවා ටික සුද්ධ කරන්න තියෙනවා සුද්ධ කරලා අපි වෙබ් එකට දානවා කොහොමඩක්වත් අපි පට 10ක් 15ක් හදනවා කාට හරි ඉල්ලන ඕන කෙනෙකුට දීලා දාන එකයි කරන්නේ ඒකට මගේ මගේ දේවල්ටත් පඳුරු දාන්න ඕනේ පොඩි ආම්රංගේ දේවල්ටත් පඳුරු දාන්න ඕනේ ඒකල කන්නලව් කරන්න ඕනේ ටිකටම කන්නලව් කරන්න ඕනේ වස්සවාන් 10කට බුදුවන්ද දේවයන් වහන්සේ අපට පටි ලැබෙන්න අවසරයි කොහෙද පදිංචි ආයෙ එහෙනම් අපිට සුමානයක් විතර කල් දෙන්න. එතකොට ලැබෙයි. එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකට යවනවා අපි. ඉතින් ඒකට ඔක්කොටම පහසුකම් නැහැ. ඒක අපි පිළි අරගන්න. නමුත් ඒ පටි හදලා දෙනවා කියන එකත් පොඩි වැඩක් නෙවෙයි. උගාවක් වැඩ ගොඩක් තියෙනවා ඒකේ. ඉතින් ඒක නිසා ඒක අපි සලකා බලනවා. ඒ මොකද උඟ දෙනෙක් ඒකෙන් වැඩ ගන්න බව අපිට මේ දැනෙන නිසා ඒ නිසා මේ අපි ගැන හිතලා බලලා තියෙන්නේ නමුත් අර කාර්යක්ෂම සේවයක් නැහැ එදාටම දෙන්න. ඔය මෙල්බන් නම රිට්‍රීට් එක ඉවරච්චාම කඳු පොඩි එහෙම එදා මුළු රෑම කට්ටිය ඇහැරලා ඉඳලා පහුවෙන්දා උදේ යනකොට එකක්ද. ඒ කියන්නේ ආය ආය සම්බන්ධ වෙන්නේ නැති නිසා. නමුත් මේදී නම් අපිට කරන්න බෑ. මේ විදිහේ දෙයක් අපිට සුමානක් විතර කල් දෙනකොට නැත්තම් කවුරු හරි කියලා යනවා නම් අපි හවල් දවසේ ඉන්නම් කියලා සුමානක මිතර වගේ ඇවිල්ලා කරගෙන යන්න පුළුවන්. කරන්න පුළුවන් සත්‍යගෙනේ. එතකොට කී දෙනෙකුට අවශ්‍යද කියලා අත උස්සන්න බෑනේ. කවුරු හරි ගණන් කරමු. නැත් අත උසන්නේ ටිකක් නැති කට්ටිය ගණන් කරා නම් ලේසියි හැබැයි. ඈ? නෑ පුළුවන් පුළුවන් කට්ටිය මේකෙම ඩවුන්ලෝඩ් කරලා ගන්න. අනිත් එක MP3 හොඳයි. MP3 මේ ප්ලේයර් එකක් අවශ්‍යයි. ඉතින් ඒක මේ පරි 10ක් 15 නම් ප්‍රශ්නයක් නෑ. නමුත් 30ක් උනත් හදන්න උපකරණ අපි ළඟ තියෙනවා. අපිට කාලේ තමයි අවශ්‍ය කරන්නේ එඩිට් කරගන්න ඕනේ ඊට පස්සේ බර්න් කරන්න. ඒක නිසා මේ කවුරුන් මේ සංවිධායක තුන්දෙනා එක්කෙනෙක් ලයිස්තු හදලා කන්තරුවේ තියලා යන්න. දින මාතර කියන්න බලන්න මෙන්න පටි තියෙනවා ඇවිල්ලා ඒ කැමැති කට්ටිය ගෙනියන්න කියලා. ඔක වෙලා තියෙන්නේ මේක උට ඉස්සලා ස්විප්ටිට් එකකුත් තියෙනවා පතර රිට්‍රීට් එකකුත් තියෙනවා ඒ නිසා කොයි කෙනාට කොයි එක යනවද කියලා දන්නේ නැහැ. හැම කෙනෙක් පටියක් අවශ්‍ය කෙනෙක් ලයිස්ට් එකක් කියලා නම ගම ලියලා යන්න. එක්කෙනුට එකකට වැඩි බලාපොරොත්තු වෙන්න එපා. හදලා පල්ලෙහා තියන්නම් අපි. එතකොට පැවිලා හරියක් තාලා අරගෙන යන එකයි තියෙන්නේ. ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන්. එනට බර්න් කරපුවා නෑ අපි ගාව. අසරේ දැනනත් ඒක මෙහෙන් ලබා ගන්න පුළුවන් පොත් ටිකක් ඔය තියෙනවා මම නැත්නම් පොත් පොත්පත් බලන්න එහෙම ඒක කොහොමද කරන්නේ? පොත්පත් කියන්නේ මේ මුද්‍රණය කර පොත්පතක් තිබුණා ඒවා ලබා ගන්නවා. අගෝපාලක සූත්‍රය සම්බන්ධ පොත් මෙහෙත් කරපු එකක් තිබුණා. ආය මේ පිටිකල ගුණරත්න හාමුදුරුවෝ කොහෙද කරපු එකක් තිබුණා. ඒකේ මූලිකම ත්‍රිපිටකේ බලනවා අංගුත්තර නිකායේ දශක නිපාතේ එක දශක නිපාතේ තමයි සූත්‍රය තියෙන්නේ. මෙහි එච්චර මේ ගෝපාලක සූත්‍රයේ ඉතුරු වෙච්ච පොත් නෑ අපි ළඟ දැන්. ඉතින් ඒ පිටපත් තියෙන කවුරු හරි මුද්‍රණය කරනවා නම් කරලා ගන්න පුළුවන්. එච්චරම නෑ මේ අපේ අපත්‍ත්‍ය ලොකු සාංශලිය පොතක් තියෙන කේමනන්ද ස්වාමීන් වහන්සේ කෝපාලක සූත්‍රය ඒකේ අමතර පිටපත් අපි ළඟ දැන් නැහැ. සක්මන් භාවනා පොත් දෙන්න පුළුවන්. සක්මන් භාවනා පොත ගිය පාරක් ධම්රවි ගියාට පස්සේ අච්චු ගාලා දීලා තියෙනවා. ඒ නිසා හරිකස ගන්න අපිට සක්මන් භාවනා පොතක් ආය මේ යෝගාවචර උපදේශනය කියලා කමඨාන් සුද්ධ කිරීම පිළිබඳව විස්තර සහිත පොතක් තියෙනවා. ඒකත් පුංචි පොතක්. ඒක හැබැයි චෝදනායෙන්ද තියෙනවා. ඒක විපස්සනා පැත්තට තමයි ගොඩක් තල්ලුවක් තියෙන්නේ. ඉතින් කැමති නම් ඒ පොතක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ආනාපාන සතිය එක දෙක තියෙනවා නම් හොඳයි. ඒකත් දැනට නෑ පොත්. මොනවාද කියන්නේ 30ක් 40ක් ගන්න නෑ. ඔය සක්මන් භාවනා පොතක් ඒකාන්තයෙන්ම කරලා හරි ගැසලා දෙන්න පුළුවන්. ඒ නිසා ලියා ගන්න පොතක දාලා එතකොට CD එකයි CD වල ලයිස්තු ඕනේ. සක්මන් භාවනා පොත නම් ලියනම හතර කියන්න මම කියන්නම් මෙතන ගෙනත් යන්න කියලා. ඒ ටික දෙන්න පුළුවන්. අනිත් එක උපදේශ පත්‍රිකාව හම්බෙච්ච නැති කට්ටිය ඉන්නවා. උපදේශ එන්සල් ලයිස්තුවක් ලියන සක්මන් භාවනා පොතයි ඒ ලිඛිත උපදේශ පත්‍රිකාවයි. එතන ගියාම මම උඩින් එවන්නම් යෝගාචර උපදේශනය කියලා ඒකේ තියෙනවා ප්‍රශ්න 50ක් අහලා උත්තර මේ ඉදිරිපත් කළා ඒක නිකන් අර දන්න කෙනෙක්මයි ප්‍රශ්නේ අහන්නේ. ඒ නිසා ඒක හරි සැලසුම් කළා කරපේක බුරුමි ලියප එකක් සිංහලට දාලා අතේ කමට අංශුද්ධ කිරීම පිළිබඳ තොරතුරු ඒක යෝගාචර උපදේශනය ඒක විතරක් මම එවන්න ඕන උඩින් පල්ලයට. අන්තිම දීන මහත්තයා ගාව තියෙනවා. ඒක මේ නෝන මහත්තයා වග බලා ගන්න ලීන මහත්තයට කියලා හෙට වෙනකොට මේකුඩ තියන්න හැම කෙනෙක් වගේ පිටපතක් ගෙනියන්න දෙක තුන ගෙනියන්නත් එපා මේ කාටත් එකක් අවශ්‍ය නැති කට්ටිය ගන්න තුරු කමන්නේ හැම කෙනාටම එකක් ලැබෙන වට වග බලගන්න. සම්මාසමේ පිරිකරකදී වගේ මුදල් දාලා අපිට පූජා කරොත් අපි නොදෙන අරංගිය සීලය අපිට පිළිගීමක් වෙනවා දෙන්නේ. අහන්න ඕනේ. ගන්නකොට අහන්න ඕනේ මොනවද තියෙන්නේ කියලා. ඒක නිසා මේ අහනවට උඟ දෙනෙක් කැමති නැහැ. නමුත් ආහාර 12න් පස්සේ භික්ෂුන් වහන්සේ නමකට එනදන් ඒ පිරිකර කොටිම බෝම්බයක් තියලා දුන්නොත්. හැබැයි ඒක නම් ඇහුවට කියන එකක් නෑ මං හිතන්නේ. නැත්තම් පාස්ටල් බෝම්බයක් වගේ දුන්නොත් ඒ නිසා මේක මම නම් අහන්නේ බෝම්බයක්ද කියලා අහනවා කෙලින්. ඉතින් ඒකට ඔව් කියනවනම් ඒත් ප්‍රශ්නයක් නෑ නෑ කියනවනම් ඒත් ප්‍රශ්නයක් නෑ. නිසා ඒක කැමැති නෑ හුඟ දෙනෙක්. නමුත් ඒ නිසා ඒක අහලා දැනගන්න කියන එක තමයි ඒක තියෙනවා මේ ශික්ෂාපදයක් ඔය පාචිත්‍ය පාළිය පූජා කරන මොනවා පූජා කරත් සමහර වෙලාවෙ ඇවිල්ලා සල්ලි කියලාම පූජා කරනවා. ඒකට පැහැදිලිව ප්‍රතික්ෂේප කරන්න ඕනේ අපිට කැප නැහැ. ඉතින් ඒක නා කෙරුවොත් එතකොට සෝයන්ස් අපි මොකද කරන්නේ? අන්න පල්ලයක් අන්තරුවක් තියෙනවා නැත්නම් කැපකාරයෙක් ඉන්නවා කියලා පෙන්වන්න පුළුවන්. ඒක නැතුව මේ අහා කමන්නේ ඔය තියලා යන්න කිව්වොත් ඒක තියලා ගියත් පිළිගත්තා වෙනවා. තමයි වෙනුවෙන් ඒ සාදීය කියලා මේ එයා දැන දැන මුදල් තියලා යද්දි Taman අරබනේ හිටියොත් පිළිගත්තා වෙනවා. අනුග්‍රහ කරා වෙනවා. ආහාර පිළිගන්නකොට කියනවා පැත්තකින් තියන්න කියලා 12න් පස්සේ නම් Taman අත ගෑවේ නැත්නම් ඒක ප්‍රශ්නයක් නයි ඒක නිසා ඒකෙදී මේ අපි බෞද්ධ රටක නිසා කවුරුත් වගේ දැනගන්න ඕනේ චාරිත්‍ර වාරිත්‍ර විශේෂයෙන්ම ආරණ්‍ය සීනාසනක වැඩ කරනකොට ඒක අපිට හම්බෙන අමතර ලාභයක් වැඩක් කරනකොට හැඩයක් තියෙනවා. මස් වැද්දෝ මස් දෙනකොට අමුමස් ගෙනත් එල්ලන්නේ. මේ වටිනා දෙයක් වුණත් ඒක අශිෂ්ට වස්තුවක්. ඒකම සල්ලි දෙනකොට කෙලින්ම අතර දෙනවා කිව්වහම ඒක සාමාන්‍යයෙන් කවුරක්වත් කරන්නේ නැහැ. චීන පන්සල් වල ආරීමේම හාමුදුරු සල්ලි පාවිච්චි කරනවා. ඒක දෙන්නේ ඇල්ලොප් එක දාලා ඒ ඇන්ලොප් එක කළු රතු පාටයි. දන්නව අනිවාර්යයෙන් මේක සප්පෙත් තමයි කියන්නේ. මෙහෙදි රතු පාට ඕනෙත් නැහැ, කොළ පාට ඕනෙත් නැහැ. හැබැයි මුදල් ඕනේ මේ වගේ ස්ථාන රතු කරලා මුදල් ඕනේ. ඒක පිටින්ම රහසක් මොකක්වත් නැහැ. අන්න කන්තෝරුවක් තියෙනවා. ඒ කට්ටිය කාට ගිහලා රාජකාරි වශයෙන් ලියුමක් ගත්තාම මේ එතකොට වැඩේ හරියනවා. මුදල් සම්බන්ධව කතා කරන්න හොඳ නැහැ. යා මුදල් සම්බන්ධයෙන් මම කතා කරේද? මොන වගේ දේවල්ද කතා කරන්න හොඳ නැහැ කියන්නේ? කැපකරුවෙකුට මොනහරි මුදලක් ලැබෙනකොට කැපකරුවට මෙච්චරක් ගන්න නෑ අවශ්‍යතාවය කියන්න පුළුවන් මට මේ කොළඹ යන්න තියෙනවා මට මේ පාන් රත්තලක් ගන්න තියෙනවා මට පෑනක් ගන්න තියෙනවා කියලා අවශ්‍යතාවය කියන්න පුළුවන් නමුත් එතකොට ඒ ඒ කියන්නේ ඥානවන්ත උදව් කරන සිව්පස දායකෙක් ඉන්නවනම් එයා ද්‍රව්‍ය දෙන්න බවට වවන මට මෙච්චර මුදලක් අනුමත කරනවා කියලා කියන්නේ මුදල් වල ස්වාමිත්වයේ තියෙනවා ස්වාමිත්වයේ තියෙනවා නම් සිල්පදයට හානි වෙනවා වන්දනේ සල්ලි නැති ජීවිතේ හරි ජොලි. හරි කවුරකට හීනකින්වත් හිතන එකක් නැහැ. ඒ ජීවිතේක තියෙන සැහැල්ලුව. ඒක හිතා ගන්නවත් බැහැ. ඒ තරම්ම අපි මේ මේ <clears throat> සල්ලි වලට තත්ත්වගත වෙලා තියෙන්නේ. ඒ සල්ලි නැති ජීවිතයක් කිව්වම ඉතින් උඟ දෙනෙක් හිතා නිකන් මේ නිකන් මඬෝ ලෝකයක ජීවත් වෙන්න හදනවා කියලා ඇත්ත. නමුත් අපිට ඉඩ තියෙනවා. තාම ඔය කොච්චර කෙරුවක්වත් තමන්ගේ ටිකක් ඔය අවශ්‍යතාවයන් පොඩ්ඩක් පරිපාලනය කරගන්න පුළුවන් නම් ඒ පැමිණි දුක් පැණිරහයි කියලා ලැබෙන මොන දෙයකින් හරි යැපෙන්න පුරුදු වෙච්චාම සම්පූර්ණ බාලදක්ෂ ජීවිතයක් තියෙනවා. ලැබිච්ච දේන් හැබැයි වෙලා තියෙන ඕනට වැඩිය ලැබෙනවා. ඒකයි අද සාසනෙ තියෙන ප්‍රධානම බාධාව තමයි ලාභ සත්කාර වැඩිකම. ඒක නිසා ඒකත් පරිස්සම් කරගෙන මේ කෙලෙසෙන් නැතුව ජීවත් වෙන එක තමයි තින් කරන්න තියෙන්නේ.